ධර්මානුශාසනාව සුපින්තුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අතුරුකිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත පූජ්‍යපාද තලගල ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකා වී ඇත්තේ රතන සූත්‍රයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. ධම්මං සවනේ කාලෝ අයං භදංතා ධම්මං සවනේ කාලෝ අයං භදංතා ධම්මත් ශ්‍රවණේ කාලෝ අයං භදංතා සාදු සාදු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දන්ස සාදු සාදු සාදු යං කිං කිවිත්තං ඉදේවා හුරං වා සක්දේසු ආයං රතනං පනිතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදං පිබුද්ධේ රතනං පනිතං ඊතේන සච්චේන සුවත්තියෝතු සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රවණාබිලාසි සදහවත් ගුණගරුක වාසනාවන්ත පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ 45 වසරක කාල සීමාවක් පුරාම ලෝකවාසී සියලු සත්වයන්ට යහපත සැපත සැනසෙල්ල උදා කර දීම සඳහා 84000ක් වූ ධර්මස්කන්ධයක් දේශනා කොට වදාළේ. මේ දේශනා කොට වදාළ ධර්මදේශනාවන් අතරින් බුදුරජාණන් වහන්සේ එක වතාවකට වැඩි වතා කීපයක් දේශනා කළ සූත්‍ර දේශනාවක් තිබෙනවා නම් මුළු ත්‍රිපිටක ධර්මයේ පුරාම එවැනි සූත්‍ර දේශනාවක් සඳහන් වෙන්නේ එකම එක අවස්ථාවකදී පමණයි. ඒ වැදගත් සූත්‍ර දේශනාව තමයි රත්න සූත්‍ර දේශනාව. රත්න සූත්‍රය අපි නිතර භාවිතා කරන හැම දිනාටම කටපාඩම් තිබෙනවා. බෞද්ධයන් හැටියට නිතර නිතර Tamange ජීවිතයේ සුවිශේෂී අවස්ථාවලදී භාවනා භාවිතා කරනු ලබන සූත්‍ර දේශනාවක්. නිතර භාවිතා කළත් බොහෝ දිනාට pāli භාෂාව පිළිබඳව දැනුවත් කමක් නොමැති නිසා මේ රත්න සූත්‍රයේ ඇතුළත් වෙන ඊ타මත්ම වැදගත් සුවිශේෂී කරුණු කාරණා සමූහය වැදගත් ඉගැන්වීම් සමූහය මනාව ඉගෙනගෙන එය Tamanගේ ජීවිතයට බද්ධ කරගන්න සම්බන්ධ කරගන්න පුළුවන්කමක් ඇති වෙලා නැහැ. ඒ නිසා අද මා අදහස් කළා මේ ධර්මදේශනාව තුලින් ඒ බුදුරජාණන් වහන්සේ හත් වතාවක් තිස්සේ නොකඩවා දේශනා කොට වදාළ මේ රත්න සූත්‍ර දේශනාව බෞද්ධ ජනතාවට සරල භාෂාවෙන් පැහැදිලි කර දීලා ඒ රත්න සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ වැදගත් කරුණු කාරණා සමූහය විශේෂයෙන් තුනුරුවන්ගේ ಗುಣ පිළිබඳ විස්තරයක් විග්‍රහයක් රතන සූත්‍රය තුල ඇතුළත් වෙන්නේ. ඒ තුනුරුවන් ಗುಣ කොයි ආකාරද? ඒ වගේම මේ ಗುಣ අපේ ජීවිතයට කොහොමද අපි සම්බන්ධ කරගන්නේ, බද්ධ කරගන්නේ? මේ කරුණු කාරණා කීපේ පිළිබඳව පැහැදිලි වැටහීමක් බෞද්ධ පින්නතුන්ට ඇති කර දෙන්නට මා අදහස් කරා. ඒ අනුව අද මේ ධර්ම දේශනාව සඳහා රතන සූත්‍ර දේශනාවට ඇතුළත් ගාථා ධර්මයක් මා මාතෘකා කරගන්නට යෙදුණි. මේ රතන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉතින්සලගෙන් විමසනවා දෙවිවරුන් ඔබලා දැකලා නැත්නම් දෙවිවරු දකින්නට ඔබ කැමති නම් අන්න අර ඈතින් එන ලිච්ඡවීන් දෙස බලන්න. ඒ ලිච්ඡවීන්ගේ ශරීරය බොහොම ලස්සනයි අලංකාරයි. ඒ අලංකාර ශරීරයකින් යුක්ත ලිච්ඡවීන් දෙස බැලුවහම දෙවියන් දැක්ක හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ එක්තර අවස්ථාවකදී දේශනා කොට වදාළා. ලිච්ඡවීන්ට මේ නම ඇති වෙන්නට හේතුව තමයි එයාගේ සම බොහොම පැහැපත් බවට පත් වීම සියුම් සමක් තිබීම ශරීරය ආවරණය කරගෙන තිබෙන සම ඉතා සියුම් ඇලි නිසා එය ආහාර අනුභව කරද්දී පවා ඒ ශරීරයෙන් පිටතට ඒ ආහාර දිස් වෙන බව අටුවා ටීකාවල සඳහන් වෙලා නිසා ඒ තරම් සියුමැලි ශරීරයක් තිබුණු නිසා හමක් නැහැ කියන අර්ථයෙන් නි නිච්ඡවි කියන අර්ථයෙන් මේ ලිච්ඡවි කියන නාමය ඒ අයට ඇති වුණේ. මේ අය වාසය කළේ විශාලා මහනුවර. විශාලා මහනුවර කියලා කියන්නේ මහා විශාල නගරයක්. එක වතාවක් යොදුන් 300ක ප්‍රදේශයක් වපසරියක් ඇතුව මේ නගරය නිර්මාණය කරගත්තා. ජනගහණය එකෙන් වැඩි වෙනකොට නගරය ඉඩකඩ මදි වුණා. ඒ නිසා තවත් ගව්වක ප්‍රදේශයක් මේ නගරයට එකතු කරගෙන ඒ වටා ප්‍රාකාරයක් ඉදි කරගත්තා. තවත් කලක් ගත වෙනකොට නගරයේ ඉඩකඩ මදි ජනගහණය වැඩිවීම නිසා නැවත වතාවක් නගරය විශාල කළා. තවත් ප්‍රාකාරයක් ඊට පිටතින් ගව්වකට පිටතින් නිර්මාණය කරලා නගරය විශාල කළා. මේ විදිහට තුන් වතාවක් නගරය විශාල කළ නිසා වරින් වර විශාල කළ නගරය කියන අර්ථයෙන් තමයි විශාලා මහනුවර කියන නම මේ නගරයට භාවිතා කරේ. මේ විශාලා මහනුවර තමයි මේ ලිච්ඡවි රජදරුවන්ගේ රාජ්‍ය පාලන කටයුතු සිද්ධ කළ සන්තාගාරයේ පවතී. රජවරුන් 7707 දෙනෙක්ගේ එකමුතුවක් විසින් සමූහ ආණ්ඩුවක් හැටියටයි මේ රාජ්‍ය පාලනය රජවරුන් 7707ක් හිටිය වගේම යුව රජවරුනුත් ඒ වගේම ප්‍රමාණයක් 7707 දෙනෙක් වාසය කළා. ඒ අයට වාසය කරන්නට මාලිගා මහ විශාල මාලිගා ප්‍රාසාද 7707ක් තිබුණා. බොහොම ශාස්ත්‍රීය ප්‍රදේශයක්. බොහොම සාර්ථක ආකාරයට රාජ්‍ය පාලන කටයුතු කරගෙන ගියා. මේ විදිහේ ශාස්ත්‍රීය ප්‍රදේශයක් වුණත් එක්තරා යුගයකදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේදී ඒ ප්‍රදේශයට වර්ෂාව නැති වෙලා ගියා හදිසියෙ. වර්ෂාව නැති වී ගිය නිසා ගහකොළ විනාශයටපත් වුණා. අස්වැන්න විනාශ වුණා. බවභෝග විනාශ වුණා. ගුයිතෙන්වත් විනාශ වෙලා ගියා. ආහාර පාන හිඟයක් ඇති වෙන්නට පටන් ගත්තා. රට පුරාම දුර්භික්ෂයක් පැතිරෙන්නට පටන් ගත්තා. ඒ වගේම මේ අතරතුර රෝගයක් ඇති වුණ අහිවාතක කියන රෝගය. මේ රෝගය ඇති වෙලා රටේ ජනගහණය විශාල පිරිසක් හදිසියේ මරණයටපත් වුණා. මුලින් මුලින් මරණයටපත් වෙන අය සුසාන භූමියට රැගෙන ගිහිල්ලා දැමුවා. දවසෙන් දවස සුසාන භූමිය පිරී ඉතිරි යන්නට පටන් ගත්තා. මල සිරුරු දමන්නට තැනක් නැහැ. නගරයේ තැන තැන ගස් යට තැන තැන මල සිරුරු වීසි ගන්නට පටන් ගත්තා. නගරයේ පුරාම මල සිරුරු පැතිරෙන්නට යන විට අමනුෂ්‍ය උපද්‍රව පැතිරෙන්නටත් පටන් ගත්තා. ඒ මල සිරුරු වල ගන්ධය නිසා විවිධ ප්‍රදේශවල ජීවත් වුණු අමනුෂ්‍යයන් මේ විශාලා මහනුවරට පැමිණිලා විශාලා මහනුවරට අරක් ගත්තා. දැන් නගරයේ පුරාම තුන්වියක් එක පැත්තකින් රෝග බය, අනිත් පැත්තෙන් දුර්භික්ෂ බය, අනිත් පැත්තෙන් අමනුෂ්‍ය උපද්‍රවේ. මේ තුන්බිය නිසා නගරයේ ජනතාව මහා දුකකට අසහනයකට පත් වෙලා ජීවත් වෙනවා. මහා ජනතාව නොඑක ආකාරයෙන් උද්ඝෝෂණය කළ රජවරුන්ට මේ தත්ත්වය මැඩපවත්වන්නට මොනවා හෝ ක්‍රියාවක් කරන්නට කියලා. රජවරුන් එකතු වෙලා සාකච්ඡා කළා මොනවද කළ යුත්තේ? රටේ අධාර්මික තත්ත්වයක් නෑ අපි ධාර්මික ආකාරයට රට පාලනය කරනවා අපේ අතේ වරදක් නෑ මොනවා හෝ ප්‍රශ්නයක් තිබෙනවා මේ ප්‍රශ්නේ निराකරණය කරගන්නට විවිධ උපක්‍රම යෙදුවා සාර්ථක වුණේ නැහැ. නිසා ආගමානුකූලවත් පිළිවෙත් සිද්ධ කරලා ආගමික වතාවත් මාර්ගයෙන් අපි උත්සාහයක් කරමු මේ තුන් දින ඇති කරන්නට. රජදරුවන් සාකච්ඡා කළා. කවුද ආගමික නායකයෙක් හැටියට මේ දුර්භික්ෂය නැති කරන්නට තුන්දිය නැති කරන්නට අපි සම්බන්ධ කරගatiya යුත්තේ. එක් එක් ආගමික නායකයන් එදා රටේ ජීවත් වුණු විවිධ ආකාරයේ ශාස්ත්‍රවරුන් පිළිබඳව නිගණ්ඨනාත පුත්තේ පකුද කච්චායන මේ ආදී විවිධ ශාස්ත්‍රූන් ගැන රජදරුවන්ගේ සාකච්ඡාවට මාතෘකාව ආවා. ඒත් බොහෝ දෙනෙක් ඒවට විරුද්ධ වුණා. අවසානයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන මතුවන අදහසක්. ලෞතර බුදුරජාණන් වහන්සේට ආරාධනා කළොත් උන්වහන්සේ මේ නගරයට වැඩම කළොත් උන්වහන්සේගේ වැඩමවීමත් සමගම මේ තුන් ගිය නැති වෙලා යන්නට පුළුවන් උන්වහන්සේ වගේ මහා භාග්‍යවන්තේ මේ ගැන යෝජනාවක් මේ රජවරුන්ට ඉදිරිපත් වුණා. රජවරුන් සාකච්ඡා කළා. අවසානයේ ඒක මතිකව තීරණය කළා බුදුරජාණන් වහන්සේව වැඩම කරවන්නට. සොයලා බැලුව බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කරන්. රජගහ නුවර අයිති වෙන්නේ බිම්බිසාර මහරජතුමාට. ඒ නිසා බිම්බිසාර මහරජතුමාට මතක් කරලා ආරාධනා කරලා රජතුමාගේ මාර්ගයෙන් රාජකීය කටයුත්තක් හැටියට අපි බුදුරජාණන් වහන්සේව වැඩම කරගනිමු. නියෝජිත පිරිසක් පිටත් කර හැරිය. විශාලා මහනුවර සිට රජගහ නුවර බිම්බිසාර රජතුමාගේ රජමාලිගාවට නියෝජිත පිරිසක් ගියා. ආරාධනා කළා රජතුමනි අපේ රටේ පවතින මේ දුර්භික්ෂ තත්ත්වය මැඩ පවත්වා ගන්නට තුන්දිය නැති කරන්නට ඔබතුමාගේ රටේ වැඩ කරන ලෝතුරා බුදුරජාණන් වහන්සේව අපට වැඩම කරවා දෙන්න. රජතුමා කිව්වා ගිහිලා බුදුරජාණන් වහන්සේටම ආරාධනා කරන්න. පිරිස ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. මේ ආරාධනාව ලැබුණු විට බුදුරජාණන් වහන්සේ කල්පනා කළා. මේ ආරාධනාව මා බාර ගන්නවද? මේ ආරාධනාවෙන් මොනවද රටට සිද්ධ වෙන සිත? විශාලා මහනුවරට යහපතක් වේවිද? එහෙම නුවණින් බලද්දී බුදුරජාණන් වහන්සේට දකින්ට ලැබුණා මේ ගමන මම ගියොත් විශාල පිරිසකට මාර්ගඵල අවබෝධ කර ගන්න පුළුවන්කම ලැබෙනවා. සුවාසූ දහසක් ප්‍රාණීන්ට මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්න පුළුවන්කම ලැබෙනවා. මම ඒ ප්‍රදේශයට වැඩම කරලා ධර්ම දේශනා කළොත්. ඉන්සා මගේ ආඥා චක්‍රයේ කෝටි ලක්ෂයක් සක්වල පුරා පතුරවන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ විශාලා මහනුවරට ගියොත්. ඉන්සා බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. ආරාධනාව පිළිගත්ත බව දැනගෙන බිම්සාර මහරජතුමා ඒ නගරයේ රජගහ නුවර පටන් මේ ලිච්ඡවි රජදරුවන්ගේ විශාලා මහනුවර දෙසට ගමන් කරන මාර්ගයේ යදුන් පහක මාර්ගයක් ඒ යදුන් පහ ඉදිරියට ගමන් කරලා ඊළඟට ගංගානම් ගඟමුණ ගැසෙනවා ඒ ගංගානම් ගඟෙන් එතර වෙලා තවත් යදුන් තුනක දුරක් ගමන් කරන්න ඕන විශාලා මහනුවරට බිම්බිසාර රජතුමා තමන්ගේ රාජධානියට අයිති ප්‍රදේශයේ යොදුන් පහක ප්‍රදේශේ ගංගානම් ගඟ දක්වා ප්‍රදේශේ පිරිසිදු කළා පවිත්‍ර කළා. පොඩි දද ශේෂත් ආදීන් පිරිසිදු කළා ලස්සන කළා අලංකාර කළා. විවිධ වර්ගවල මල් ගෙනවිලා ඒ මාර්ගයේ දෙපස මල් වලින් සැරසිලි කළා බුදුරජාණන් වහන්සේට වැඩම කරන්නට සුදුසු ආකාරයට. ඊ타මත්ම ගරු කටයුතු ආකාරයේ මහා පෙරහැරකින් බුදුරජාණන් වහන්සේ ඇතුළුවේ මහරහතන් වහන්සේලා 500 නම. දැන් විශාලා මහනුවරට වැඩම කරගෙන මේ රජගහ නුවරින් පිටත් වෙනවා. රජතුමාගේ විශේෂ ඉල්ලීම පරිදි ඒ ගමන් කළ මාර්ගයේ යොදුනෙන් යොදුන විහාරස්ථාන නිර්මාණය කරලා එක දවසකට එක යොදුනක දුරක් බුදුරජාණන් වහන්සේ අර අලංකාර මාවත දිගේ වැඩම කරනවා. අර විහාරස්ථානේ වැඩ ඉන්නවා විවේක ගන්නවා. පසුදිනේ තවත් යොදුනක දුරක් ගමන් කරනවා ඊළඟට සකස් කළ විහාරස්ථානෙ නතර මේ විදිහට මේ යොදුන් පහක දුර දින පහක කාලයක් තිස්සේ කෙමෙන් කෙමෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගමන් කළා. ඒ ගමන් කරන මාර්ගයේ විවිධ මල් වර්ග වලින් මල් ඉසිමින් බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර සිද්ධ කළා බිම්බිසාර මහරජතුමා විසින්. ගංගා තීරයට ගංගානම් ගංගාවේ තීවරට බුදුරජාණන් වහන්සේ ළඟාවන විට උන්වහන්සේ පණිවිඩයක් ඇරියලි ඉච්ඡවි රජ දරුවන්ට මම මේ වගේ අලංකාර ආකාරයට සරසිලි කරලා මාර්ගය සකස් කරලා බුදුරජාණන් වහන්සේව මේ වැඩම කරගෙන ආවේ. ඔබලත් ඒ වගේම ඔබේ නගරයට බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී මේ ආකාරයටම ගරු කටයුතු කරන්න ඕන, සැලකිලි සත්කාර කරන්න ඕන, සැරසිලි කරලා අලංකාර මාර්ගයක් සකස් කරලයි බුදුරජාණන් වහන්සේව ඔබලා වැඩම කරගෙන යන්නට ඕන. මේ අනුව ලිච්ඡවි රජදරුවන් ගංගානම් ගඟේ සිට එතරට ඇති යොදුන් තුනක මාර්ගය සකස් කළා. දැන් ගඟ ළඟට වැඩම කළ බුදුරජාණන් වහන්සේට අර බිම්බිසාර රජතුමා නෞකා දෙකක් පිළියෙල කරලා ඒ නැව් දෙක අතර මණ්ඩපයක් ඉදි කරලා ඒ මණ්ඩපය මත බුදුරජාණන් වහන්සේට ආසනයක් පැනෙවුවා. මහ රහතන් වහන්සේලා 500 නමට ආසන පැනෙවුවා. ආසන පනවල මේ ගඟ දිගේ නෞකාව තුලින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කරගෙන යනවා. ගංගාව දිගේ දුනක දුරක් ගමන් කළා. ඉන්පසුව පැමිණෙන්නේ විශාලා මහනුවරට ගමන් කරන ගමන් මාර්ගය. ඒ ගමන් මාර්ගයේ යොදුන් තුනක් විච්ඡවි රජදරුවන් මේ ගමන් මාර්ගයත් ලස්සනට සකස් කළා අලංකාර කළා. බුදුරජාණන් වහන්සේව වැඩම කරගෙන ගියා. මේ ගම් ඉවුරට බුදුරජාණන් වහන්සේ වැඩම කරන වෙලාවේම අහස අඳුරු වෙලා වැසි වැටෙන්නට පටන් ගත්තා. පුංචි පුංචි වැසි බිඳු පතිත වුණා. ක්‍රමක්‍රමයෙන් වැස්ස වර්ධනය වුණා. වැස්ස වර්ධනය වෙලා මේ මුළු මහත් නගරයම විශාලා මහනුවරම වැස්සෙන් පිරීලා අර තිබුණු කැලිකසල මලසිරුරු මේ සියල්ලක් පවිත්‍ර වෙන ආකාරයට මහා විශාල ගම් වතුරක් ඇති වෙලා ඒ නගරය සියල්ලක් පවිත්‍ර වුණා පිරිසිදු බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේට ගංගා නම් ගංගාවේ සිට විශාලා මහනුවරට වැඩම කරන්නට දින තුනක කාලයක් ගත වුණා. ඒ කාලයේ තුර අර නගරයේ වැස්සෙන් පවිත්‍ර වෙලා පිරිසිදු වෙලා බුදුරජාණන් වහන්සේට වැඩම කරන්නට සුදුසු ප්‍රදේශයක් බවට පරිවර්තනය වුණා. බුදුරජාණන් වහන්සේ නගරයේ දොරටුවට වැඩම කළා. දොරටුවට වැඩම කළා. ආනන්ද හාමුදුරන් වහන්සේට සිහිපත් කරනවා මම මේ රතන සූත්‍රය ඔබට උගන්වන්නම්. මේ රතන සූත්‍රය හොඳට පාඩම් කරගන්න. පාඩම් කරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් මේ නගරයේ ඇතුළට ගිහිල්ලා මගේ පාත්‍රයට පැන් අරගෙන රතන සූත්‍රයේ දේශනා කරමින් පැන් ඉසින්න නගරයට පිරිත් පැන් ඉසින්නකොට නගරයේ පවතින මේ තුන් බිය නැති වෙලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට පැවරුවා රතන සූත්‍රයේ සත්‍යයනා කරන්නට. ආනන්ද හාමුදුරුව රතන සූත්‍රයේ සත්‍යයනා කරන්නට පටන් ගත්තා. රතන සූත්‍ර සත්‍යයනාව ආරම්භ කරමින් ආනන්ද හාමුදුරුවන් වහන්සේ නිවේදනයක් කරනවා ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රදේශයේ රැස් වෙලා හිටපු සියලු දෙවි දේවතාවුන්ට සියලුම ආකාරයේ දෙවි දේවතාවුන්ට බුදුරජාණන් වහන්සේගේ අණින් ආනන්ද හාමුදුරන් වහන්සේ ප්‍රකාශයක් කරන ඉල්ලීමක් කරනවා. එයට නිවේදනයක් නිකුත් කරනවා. යානීද භූතානි සමාගතානි භුම්මානි වායානි මන්තරික්කේ. මේ මහා පොළොව ඇසුරු කරගෙන භුම්මානි භූමිය ඇසුරු කරගත්ත යම් තරමක් දෙවි දේවතාවුන් ඉන්නවනම් සමහර විටකදී ගස්ගල් පර්වත ආදීට අරගෙන ඒ වගේම නිවාසස්ථානයට අධිග්‍රහිතව යම් තරමක් දෙවි දේවතාවුන් මේ ප්‍රදේශයේ ඉන්නවනම් ඒ හැම දිනාට තමයි මේ කතා කරන්නේ අන්තලික්කේ අන්තරීක්ෂේ නැත්නම් අවකාශයේ ආකාශයට අධිග්‍රහිතව චාතුම් මහරජිකේ තාවතිංශය ආදී දෙව්ලොව දක්වා අහස් පුරාම වැඩ ඉන්න යම් තරමක් දෙවිවරුන් සිටිනවනම් ඒ වගේම වෙනත් යක්ෂ പ്രേත ආදී සත්‍යයන් ඉන්නවා නම් භූතානි සියලුම් භූතයන් මේ මා කියන දේ සතුට සිතින් අහන්නට ඕනේ. සබ්බේව භූතා සුමනා භවන්තු මේ හැමදෙනාම සතුට වෙන්නට ඕන සතුට සිත් ඇති කර ගන්නට ඕන සතුට සිත් ඇති කරගෙන සුනං තුභාසිතං මා මේ කියන්නට යන දේ හොඳට අහගෙන ඉන්න මේ ආකාරයට මුලින්ම ආනන්ද හැඳුන් වහන්සේ අර සියලු දෙවියන්ට යක්ෂ ප්‍රේතාදී සියලුම භූතයන්ට නිවේදනයක් නිකුත් කරනවා. ඊළඟට ආනන්ද හැඳුන් වහන්සේ ඒ දෙවියන්ට යම්කිසි ඉල්ලීමක් කරනවා. තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂියා පදාය මේ සියලු මිනිස් ප්‍රජාවට විශාලා මහනුවර ජීවත් වෙන සියලුම මිනිසයන්ට මෙත්තං කරෝත මෛත්‍රියේ පතුරවන්න මෛත්‍රී සිතක් ඇති කරගන්න. එයි එහෙම කරන්නට ඕනි. දිවාච රත්තෝච හරන්තියේ බලින්. ඒ සියලුම දෙනා ඔබට දෙවියන්ට දිවාච රත්තෝච දිවා කාලයේදී ඒ වගේම රාත්‍රී කාලයේදී විවිධාකාරයේ පුද පූජා පවත්වනවා. මල් පහන් ආදී පූජා කරනවා. පින් කරලා ඒ පින් අනුමෝදන් කරනවා. එනිසා නොඑක ආකාරයෙන් දෙවියන් සිහිපත් කරමින් දෙවියන් වෙනුවෙන් පුදු සත්කාර කරන මේ මිනිස්ය ප්‍රජාව පිළිබඳව කරුණාවක් ඇති කරගන්න. ඒ සියලු මිනිසුන් පිළිබඳව මෛත්‍රියක් ඇති කරගන්න. ඒ වගේම රක්ඛත අප්‍රමත්තා. ඒ අය අප්‍රමාදීව ආරක්ෂා කරන්නට ඔබ වග බලා ගන්න. මේ විදිහට මේ සියලු දෙවියන්ට ආනන්ද හාමුදුරුවෝ ආයාචනාවක් කරනවා. එයට දැනුම් දීමක් කරනවා. සියලු සත්‍යයන්ට ආරක්ෂාව ලබා දෙන්නට මෛත්‍රිය පතුරවන්නට කිය. ඒ විදිහට ඒ මෛත්‍රිය පතුරවන්නට කියලා ඉල්ලීම කරලා ඊළඟට ආනන්ද හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට තුනුරුවන්ගේ ගුණ සියල්ලක් ප්‍රකාශ කරලා ඒ තුනුරුවන්ගේ ගුණ සත්‍යක්‍රියාවක් බවට පත් කරලා මේ සත්‍ය වචනයෙන් හැම දිනාටම යහපතක් වේවා සැපතක් වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා මෙතන ඉඳලා මේ කියවෙන ගාථා සියල්ලක් තුළ තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත වෙනවා ගාතාවන් 17ක් අන්තර්ගත වෙනවා රත්න සූත්‍රේ ඒ ගාථා 17න් ගාථා තුනක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයේ සත්‍ය ක්‍රියාවක් බවට පරිවර්තනය කරලා ඒ වගේම තවත් ගාථා දෙකක ධර්මරත්නයේ ගුණ කියවලා ඒ ධර්ම රත්නයේ ගුණ බලයෙන් සිතක් ශාන්තියක් වේවා කියන ආශිර්වාදේ ප්‍රාර්ථනා කරා. සංඝ රත්නයේ ගුණ කියවෙන තවත් ගාථා කීපයක් ගාථා හතක් සඳහන් වෙනවා. මහා සංඝරත්නයේ ගුණ ගාථා හතකින් සත්‍යයක් ක්‍රියාවක් බවට පරිවර්තනය කරලා ඒ සත්‍ය බලයෙන් යහපතක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ඒ සංඝරත්නයේ ගුණ කියවෙන ගාථා හතෙන් එක ගාථාවකින් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මේ සතරමඟ සතර ඵලයටපත් වෙච්ච සියලුම ආර්යයන් වහන්සේලා පිළිබඳව කියවෙනවා. සියලුම ආර්යයන් වහන්සේලාගේ ගුණ සත්‍යයක් තියාවට නග. ඒ වගේම තවත් එක ගාථාවකින් රහතන් වහන්සේගේ ගුණ කියලා ඒ රහතන් වහන්සේගේ ගුණ සත්‍යයක් තියාවක් බවට පත් කරනවා. තවත් ගාථා හතරක් තිබෙනවා. ඒ ගාථා හතරෙන් කියවෙන්නේ සෝවාන් වූ උත්තමයන් පිළිබඳව. සෝවාන් මාර්ගයට සෝවාන් ඵලයටපත් වුණු උත්තමයන්ගේ ගුණ ඉදිරිපත් කරලා ඒ ගුණ බලයෙන් යහපතක් වේවා කියන සත්‍යක්‍රියාව තිබෙනවා. එනිසා අපිට මේ තුනුරුවන්ගේ ගුණ ඉතාම වැදගත් වෙනවා. තුනුරුවන්ගේ ගුණ ඉගෙන ගැනීම. තුනුරුවන්ගේ ගුණ දැනගත්තාම ඒ ගුණ අපේ ජීවිතයට බද්ධ කරගන්න සම්බන්ධ කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. බෞද්ධයන් හැටියට අප බලාපොරොත්තු වෙන්නේ කවදා හෝ දවසකදී මේ සංසාර කතරෙන් එතර වෙන්නට. සසර කතරෙන් එතර වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්නට අපි වෑයම් කරන්නේ. බෞද්ධයාගේ අවසාන අරමුණ එයයි. ඒ නිසා මේ නිවන සාක්ෂාත් කරගන්නට වෑයම් කරන කෙනෙක් මුලින්ම ඇති කර ගන්නට ඕන කරන தત્ත්වය තමයි සෝතාපන්න කියන මේ ආර්ය தત્ත්වයටපත් වෙන එක. ඒ නිසා බෞද්ධ ජනතාව සෝවාන් උත්තමයෙකුගේ තුල තිබිය යුතු ගුණාංග පිළිබඳව දැනුවත් වෙන්නට ඕන. සෝවාන් වීම සඳහා මා තුල මොනවද ඇති කර ගන්නට ඕන කරන ගුණ? මමත් කවදා හෝ දවසකදී සෝවාන් වෙන්නට ඕනේ. සෝවාන් වෙලා ඉන් ඉදිරියට මාර්ගඵල දියුණු කරගෙන සකු르දාගාමි අනාගාමි මාර්ගඵල පිළිවෙලින් අවසානයේ මමත් අරහත්ත්වයටපත් වෙන්නට ඕනේ. මේ බලාපොරොත්තු ඇති කරගෙන මම බෞද්ධ ජීවිතය මේ ගත කරන්නේ. එනිසා බෞද්ධයා සෝවාන් ආර්යයන් වහන්සේ තුල තිබී යුතු ගුණාංග ඉගෙනගෙන දැනගෙන ඒ ಗುಣ ටික තමා තුළ පිහිටව ගන්නට තමා තුළ ක්‍රියාත්මක කරන්නට වෑයම් කරන්නට ඕන. ඉනිසා රතන සූත්‍රයේ සත්‍යයනා කරන හැම මොහොතකම රතන සූත්‍රයේ ශ්‍රවණට ඇසෙන ඇසෙන හැම මොහොතකම මේ කරුණු කාරණා දන්නවනම් මේ සූත්‍ර දේශනාවල තිබෙන අර්ථය ඉගෙනගෙන තිබෙනවනම් ඒ අර්ථය දැනගත්ත කෙනෙකුට රතන සූත්‍රය Tamanට ඇසෙන ඕනෑම වෙලාවකදී ඒ රතන සූත්‍රයේ තිබෙන ගුණ මා තුල ක්‍රියාත්මක කරන්නට ඕනෑ කියන මේ උතුම් අදිෂ්ඨානය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා අපි බලමු ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නියමේ පරිදි මුලින්ම ඉදිරිපත් කරන බුද්ධ රත්නයේ ගුණ යංකින් චිවිත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයන් රතනං පණීතං මේ ලෝකේ පුරාම මිනිස් ලෝකේ නාග ලෝකේ දිවි ලෝකේ මේ ආදී සියලු ලෝකවල ඉද ඉද කියලා කිව්වේ මේ මනුෂ්‍ය ලෝකයේ හුරංවා නාග ලෝකයේ ආදී වෙනත් ලෝකවල එහෙම නැත්නම් සග්ගේසුවා ස්වර්ගේ නැත්නම් දිව්‍ය ලෝකයේ හෝ වේවා. රතනං පනීතං යම් කිසි රත්නයක් තිබෙනවා නම් රත්නය කියලා කියන්නේ ඊ타මත්ම වටිනා වස්තුවක්. එවන් වස්තුවකට තිබෙන්නේ මොන වස්තුවද? බුද්ධ රතනං බුදුරජාණන් වහන්සේ නිමිති රත්නේ. නනෝ සමං අත්ති තථාගතේන. ඒ තථාගතයන් වහන්සේ හා සම වූ තවත් රත්නයක් තවත් වටිනා වස්තුවක් මේ තුන් ලෝකේ කොහෙවත් ඇත්තේ නැහැ. එනිසා ඒක සත්‍යයක්. ඒ සත්‍ය වචනයෙන් ඔබට යහපතක් වේවා. මේ රතනං කියන වචනේ වටිනාකමක් ඇති යම් කිසි වස්තුවක් කියේ කියන අර්ථය තිබේ. මේ ලෝකේ වටිනාකම් තිබෙන දේවල් අතර විශාල පිරිසක් මහ ජනතාවගේ ගරු පුද සත්කාර ලබන්න පුළුවන් යම් කිසි වස්තුවක් තිබෙනවා නම් ඒ වස්තුවට මේ රතන කියන නමින් හඳුන්වන්නට පුළුවන්. චක්‍රවර්ති රජ කෙනෙක් ලෝකේ පහළ වෙනකොට ඒ චක්‍රවර්ති රජතුමාට පහළ වෙන චක්‍ර රත්නේ ඒ වගේ මහා රත්නයක් හැටියට සඳහන් කරන්නේ. නිසා ඒ රත්නේ හැමදෙනාගේ ගෞරවයට බුහුමනට ලක් වෙන වස්තුවක්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ වැඩ ඉන්නවනම් කොයිතරම් එවන් වස්තුන් තිබුණත් ඒ සියල්ලක් අත්තර දමලා සියලු සත්‍යයන්ගේම ගෞරවයට පුද සත්කාරයට භාජනය වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අගය වටිනාකම අපිට පමන කරන්න පුළුවන් කමක් නැහැ. මේ තුන් ලෝකයේ අසහාය නායකයාණන් හැටියට සැලකෙන ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට සමාන වූ තවත් කෙනෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. බුදු කෙනෙකුට සමාන කෙනෙක් ඒ යුගයේදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේදී මේ ලෝකේ තවත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. ඒ නිසා මුළු ලෝකයේ පුරාම එකම බුදුරජාණන් වහන්සේ නමයි වැඩ ඉන්නේ. ඉන්සා ලෝකයේ තිබෙන විශිෂ්ටම රත්නය වටිනාම වස්තුව තමයි මේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම දුර්ලභ දේවල් අතර මේ ලෝකයේ පහළ වෙන ලෝකයේ තුල පිහිටලා තිබෙන දුර්ලභ දේවල් අතර ඊ타මත්ම දුර්ලභ දෙයක් තමයි ලෝතුරා බුද්ධත්වේ. බුදුරුන් හැමදාමත් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. විශාල කාලයක් බුදුරුන් නැතිව බුද්ධ ශූන්‍ය කල්ප ගණනාවක් ගත වුණාට පසුවයි මේ ලෝකයට බුදු කෙනෙකුන් පහළ වෙයි. කල්ප ගණනාවක් ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නට දීර්ඝ කාලයක් පාරමිතා පුරා ගත්තේ බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් ඉදිරිපත් වෙන්නට ඕන. ඒ නිසා ඒ සියල්ලක්ම දුර්ලභ කාරණා. දීර්ඝ කාලයක් පාරමී පුරලා ලෞතර බුදු කෙනෙකුන් ලෝකේ පහළ වුණාම ඒ බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම අගනා රත්නයක් හැටියටයි සලකන්න පුළුවන්කම තිබේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේව ඇතුළු කරන්ට ලැබෙන්නේ සාමාන්‍ය අයට නෙමෙයි. රටේ ඉහළම පෙළේ අයට. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ රටේ රජදරුවන්ගේ ගෞරවයට බුහුමනට ලක් වෙනවා. රජවරුන් සිටුවරුන් උන්වහන්සේ වැසුරු කරනවා. රටේ ඉහළ පෙළේ ප්‍රභූවරුන්. ඒ විතරක් නෙමෙයි ශාසනික පැත්තෙන් ගත්තහම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන පිරිස ආර්යයන් වහන්සේලා. සාමාන්‍ය අය නොවේ. ආර්යයන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩයි. ඒ නිසා උසස් අය ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්ට ලැබෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේ. ඒ ආර්යයන් වහන්සේලා අතර නායකත්වයේ දරන කෙනෙක්. ඒ නිසා මේ මුළු මහත් තුන් ලෝකයේම අරගෙන බැලුවොත් දිවි ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ සියලුම තැන බුදුරජාණන් වහන්සේට සමාන කෙනෙක් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හා සමාන රත්නයක් ඇත්තේ නැහැ. නනෝ සමං අත්ති තථාගතේන. ඒ සත්‍යයක් නම් ඒ සත්‍යයේ බලයෙන් ඔබට යහපතක් වේවා කියලා ආනන්ද හාමුදුරුව අර විශාලා මහනුවරට ආශිර්වාද කරන්නට යෙදුණා. ඊළඟට ඊළඟ ගාථාවෙන් ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් කරනවා ධර්මරත්නයේ ගුණ. khayang viragam amakam panitam yadajjaga sakya muni samahito. ලෝතර බුදුරජාණන් වහන්සේ සමාහිතෝ උසස් වූ සමාධියක් ඇති උත්තමයන් වහන්සේ කෙනෙක්. ඒ සමාධියක් ඇත්තා වූ සක්්‍ය මුනි ශාක්‍ය පරපුරේ උපන්න මුනීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මුනි කියලා ආමන්ත්‍රණය කරන්නේ මේ ලෝකේ මුනිවරුන් අතරින් ශ්‍රේෂ්ඨ ස්ථානින් කරගන්න නිසා. මුනිවරයෙක් ළඟ තිබෙනවා සකස් කරගත්තු ගුණාංග සමූහයක්. මුනිවරයෙක් කියලා කියන්නේ කය සකස් කරගත්තු උත්මයෙකුට. කාය මොණීය ගුණීය බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. කයෙන් කිසිම වැරද්දක් සිද්ධ වුණේ නැහැ, අපරාධයක් සිද්ධ වුණේ නැහැ. කය සකස් කරගෙන සංවර කරගෙන පාලනය කරගෙන වැඩ හිටියා. වචීමෝනීය ගුණයේ තිබුණ වචන සකස් කරගත්තා. මනෝමෝනීය ගුණයේ තිබුණා මනස සකස් කරගත්තා. ඉන්සා බුදුරජාණන් වහන්සේ ළඟ මේ මුනි ගුණයේ තිබුණා. මේ මුනීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයි. මේ ධර්මය කයං සය වූ ධර්මයක්. රාගාදී කෙලෙසුන් සියල්ලක් සේ කරන්නට පුළුවන් වෙන ධර්මයක්. විරාගං විරාගී වූ ධර්මයක්. රාගේ දුරු කරන්නට පුළුවන් ධර්මයක්. ඒ වගේ මේ ධර්මයේ අමතං අමෘතය හා සමානයි. නොමැරෙන තත්ත්වයටපත් වෙන්නට පුළුවන් ඒ ධර්මයේ අනුගමනය කරලා. ඒ වගේමයි පනීතං ප්‍රනීත වූ ධර්මයක්. මේ වගේ උදාාරතර ධර්මයක් අවබෝධ කරගත්තා ලෝතර බුදුරජාණන් වහන්සේ. ඒ ධර්මය හා සම වූ දෙයක් තවත් මේ ලෝකයේ ඇත්තේ නැහැ. නිසා ඒ සත්‍ය වචනයෙන් ඔබට යහපතක් වේවා. ඊළඟට නැවතත් ධර්ම රත්නයේ ಗುಣ ප්‍රකාශ කරනවා. යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සිතින් බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කළ සමාධින් උදාාරතර සමාධිය මානන්තරිකඤ්ඤමා හෝ ආනන්තරික වූ සමාධිය. ඒ සමාධිය තමයි ලෝකෝත්තර සමාධිය. මාර්ගඵල ලාභීන් විසින් ඇති කරගන්න සමාධිය. ඒ සමාධිය උසස් වූ සමාධියක් ආනන්තරික සමාධියක්. ඒ සමාධියට සම වූ තවත් සමාධියක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ලෞකිකෝ සමාධි තිබෙනවා. කාමාවචර වශයෙන් භාවනා වඩලා රූපාවචර සමාධිය ඇති කරගන්න පුළුවන් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය ආදී. ඒ වගේම අරූපාවචර සමාධිය ඇති කරගන්නට පුළුවන් ආකාසානංචායතන ආදී වශයෙන් ඒ සියලුම සමාධීන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ සමාධියක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ මාර්ගඵල සමාධිය. එනිසා මේ සමාධියේ සත්‍යයක් ඒ සමාධියට සම වූ තවත් එකක් මේ ලෝකේ සමාධීන් අතර ඇත්තේ නෑ. ඒ සත්‍ය වචනයෙන් ඔබට යහපතක් වේවා. ඊළඟට නැවතත් මහා සංඝරත්නයේ ಗುಣ ප්‍රකාශ කරනවා ආනන්ද හාමුදුරුවන් වහන්සේ. "යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා" සතං පසත්තා සත්පුරුෂයන් විසින් වර්ණනා කරන "යේ පුග්ගලා අට්ඨ" මේ ලෝකේ පුරාම ඉන්නවා පුද්ගලයන් 8 දෙනෙක්. ඒ පුද්ගලයන් 8 දෙනා මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයන්. ඒ පුද්ගලයන් 8 දෙනා ඒතානි තත්තාරි යුගානි යුග හතරකටයි ති යුගයන් වශයෙන් හතරක් මොනවද ඒ යුග හතරේ සෝවාන් මාර්ගස්තයා සෝවාන් පලස්තයා ඒක යුගයක් ඊළඟට සකු르දාගාමි මාර්ගස්තයා පලස්තයා ඒ තවත් යුගයක් අනාගාමි මාර්ගස්තයා පලස්තයා ඒ තුන්වෙනි යුගය අරහත් මාර්ගස්තයා පලස්තයා ඒ හතරවෙනි යුගය මේ යුගයන් යුගලයන් හතරට අයිති වෙන මේ විශිෂ්ට පුද්ගලයන් අට දෙනා ඒ තමයි මහා සංඝරත්නේ ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ ගුණ හා සමගුණයක් තවත් ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා මේ මහා සංඝරත්නයේ ගුණ සත්‍යයක් ඒ සත්‍ය බලයෙන් ඔබට යහපතක් සිද්ධ වේවා. මේ විදිහට මහා සංඝරත්නයේ ගුණය ප්‍රකාශ කළ ආනන්ද හැමුදුන් වහන්සේ ඊළඟ ගාථාවෙන් නැවතත් මහා සංඝරත්නයේ ගුණ ඉදිරිපත් කරනවා. යේ සුප්පයුත්තා මනසා දල්හේන. සුප්පයුත්තා කියලා කියන්නේ සීලය. සීලයෙන් යුක්තයි. මනසාදල්හේන දෙඩි කරගත්ත මනසක් නැත්නම් සමාධියෙන් සකස් කරගත්තේ සමාධිගත වූ මනසක් මහා සංඝරත්නයේ තිබෙනවා. ඒ වගේම නික්ඛාමිනෝ කාම සම්පත් සියල්ලක් අත්හැර දමලා ඒ නික්මල ගිය පිරිසක්. කවුද ඒ මේ ගෞතම සාසනය තුල වැඩ ඉන්න මහා සංඝරත්නය? මේ ගෞතම සාසනයට සම්බන්ධ මහා සංඝරත්නයේ සීලයෙන් යුක්තයි සමාධියෙන් යුක්තයි ඒ වගේම තේ පත්ති පත්තා අමතං විගයිහ අරහත්ත්වයට පෙමිණි උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ලද්ධා මුදා නිබ්බුතිං භුඤ්ජමාන. උන්වහන්සේලා මේ මාර්ගයේ ආර්ය මාර්ගයේ ගමන් කරලා ඒ මාර්ගයේ අවසාන ප්‍රතිඵලය වන නිර්වාණය නිබ්බුතින් නිර්වාණය සාක්ෂාත් කරගත්තා. මුදා මුදා කියලා කියලා කිව්වේ නොමිලේ. නොමිලේම ලබාගත් සැපයක් තමයි නිර්වාණ සැපේ. මහා රහතන් වහන්සේලා ඒ සුවය ලබා ගත්තා. ඒ සුවය ලබාගෙන නිබ්බුතින් භුඤ්ජමානා භුඤ්ජමානා කියලා කියන්නේ අනුගම අනුභව කරනවා. උන්වහන්සේලා නිවන් සුවය අනුභව කරනවා. උන්වහන්සේලාගේ මුළු ජීවිතේ පුරා ඒ ලබාගත් නිවන් සුවය තුලින් සැනසෙල්ලක් ලබාගෙන වැඩ ඉන්නේ. ඒ නිසා එවන් සුවයක් ලබන මහ රහතන් වහන්සේලාගේ මේ ගුණ සත්‍යය. ඒ සත්‍ය වචනේ බලයෙන් ඔබට යහපතක් වේවා. ඊළඟට නැමතත් මහා සංඝරත්නයේ ගුණ ඉදිරිපත් කරනවා. එතනදී උන්වහන්සේ සඳහන් කරන්නේ සෝවාන් මාර්ගස්ත්‍යයන් පිළිබඳව. යතින්ද කීලෝ පටවින්සිතෝසිය. ඉන්ද්‍ර කීලය මේ මහ පොළවේ සකස් කරන රජදරුවන් විසින් ඈත අතීතයේදී ඒ නගරයක් මැද මහා විශාල සෙල් කුළුණක් සකස් කරලා ඉදි කරනවා ඉන්ද්‍ර කීලය කියලා කියන්නේ ඒ කුළුණ. පොළොව යට බොහෝ දුරට පොළොවට ගිල්ලලා පොළවෙන් ඉහළට ඉදිරිපත් කරලා තිබෙන මේ ඉන්ද්‍ර කීලය සතර දිශාවෙන් කුයිතරම් සුළඟ ආවත් ඒ සුළඟට සෙලවෙන්නේ නැහැ අතල වූ අකම්පිත වූ වස්තුවක් හැටියට සඳහන් කරා. ඒ ඉන්ද්‍ර කීලයේ සෙලවෙන්නේ නැත්තේ කොහොමද? යතින්ද කීලෝ පටවින් සිතෝසියා. මේ පොළවේ පිහිටලා තිබෙන ඉන්ද්‍ර කීලයේ නොසෙල්ලෙන්න වගේම තතූපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය මාර්ගයේ ගමන් කරලා සත්‍යානි අවෙච්ච පස්සති විදර්ශනා නුවණින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා මේ සෝවාන් වූ සත්පුරුෂයා. ඒ නිසා සෝවාන් වුණාට පස්සේ සෝවාන් වුණු කෙනෙක් අර ඉන්ද්‍රකීලය හා සමයි කිසි දෙයකට වෙනස් වෙන්නේ නැහැ. වෙනත් ආගමක් පසුපස වෙනත් ඉගැන්වීමක් පසුපස ගමන් කරන්නේ නැහැ. සෝවාන් මාර්ගයටපත් වුණු පුද්ගලයා අපායගාමී තත්ත්වයටපත් වෙන පාප අකුසලයන් කරන්නේ නැහැ. ඒ වගේම බුදු සරණ හැර වෙනත් සරණක් යන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා අකම්පිත පිරිසක් බවට පත් වෙනවා. අර ඉන්ද්‍රකීලිය හා සම වූ සුළඟට නොසෙල්වෙන්නා වූ පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සෝවාන් ආර්යයන් වහන්සේලා තුල තිබෙන ඒ සත්පුරුෂයන් තුල තිබෙන මේ උදාාරතර ගුණය සත්‍යයක් නම් ඒ සත්‍යයෙන් ඔබට යහපතක් සිද්ධ වේවා. ඊළඟට නැවතත් සෝවාන් ආර්යයන් වහන්සේ ගැන ප්‍රකාශ කරන ඊළඟ ගාථාවේ ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුද්දේශිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති ගම්භීර පඤ්ඤේන සුද්දේශිතානි ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මේ ගැඹුරු නුවණින් දේශනා කොට වදාළ ඒ ධර්ම මාර්ගයයි මේ මහා සංඝරත්නය විසින් අනුගමනය කරනු ලබන්නේ. ඒ නිසා උන්වහන්සේලා මේ අරිය සත්‍යානි විභාවයන්ති ආරි සත්‍යය අවබෝධ කරගත්තා. ඒ ආරි සත්‍යය අවබෝධ කරගත්ත උන්වහන්සේලා තින්තාපිතේ හොන්ති බුසප්පමත්තා මොකාකෝ හේතුවක් නිසා ප්‍රමාද වුණත් සමහර විටකදී සෝවාන් වූ ආර්යයන් වහන්සේලා මේ සංසාරي සැරිසරද්දී ආත්ම භාව හතක කාලයක් සසරි සැරිසරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා දිවි ලෝකවල උත්පත්ති ලැබුණාම සමහර විටකදී ඒ දිවි ලෝක සැප දැකලා සංසාරයේ දික් කරගන්නට සමහර කෙනෙක් කටයුතු කරන්න පුළුවන්. ඒත් මේ සෝවාන් ආර්යයන් වහන්සේ කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා. ඒ වගේ දෙයක් සිද්ධ වෙලා ප්‍රමාදයටපත් උනත් යම් කිසි හේතුවකින්. උන්වහන්සේලා නතේ භවං අට්ඨමං ආදී යන්ති. කවදාවත් අටවෙනි භවයකට නම් යන්නේ නැහැ. සුවානෝ පුද්ගලයන් වර්ග කීපයක් ඉන්නවා. ඒ වර්ග කීපය අතර ඒක බීජී කෝලංකෝල සත්තක්කත්තු පරමාදී වශයෙන් සඳහන් කරනවා. ඒ කොයි විදිහේ සෝවාන් වූ පුද්ගලයා වුණත් අටවෙනි භවයකට නම් යන්නේ නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍ය වචනයෙන් ඔබට යහපතක් සිද්ධ වේවා. ඊළඟට නැවත සංගරත්නේ ಗುಣ ප්‍රකාශ කරනවා. සහ වස්ස දස්සන සංපදාය තයස්තු ධම්මා ජහිතා භවಂತಿ. මේ සෝවාන් වූ ආර්යයන් වහන්සේලා සෝවාන් වෙනවත් එක්කම තයස්තු ධම්මා කරුණු තුනක් අත්හැරලා දානවා. ඒ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බතං. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ප්‍රහාණය කරනවා. ඒව ප්‍රහාණය කරලා තමයි සෝවාන් මාර්ගයටපත් වෙන්නේ. ඒ වගේම චතුහපායේ හිත විප්පමුත්තෝ සෝවාන් වුණා නම් කවදාවත් සතර අපායට යන්නේ නැහැ. සතර අපායෙන් ගැලවෙනවා. ඒ නිසා ඒ වගේ උත්තරමයන් පිරිසක් මේ සෝවාන් වූ මහා සංඝරත්නේ ඒ ගුණයෙන් ඔබට යහපතක් සිද්ධ වේවා. ඊළඟ ගාථාවෙනුත් සංගරත්නේ ගුණ ඉදිරිපත් කරන්. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා. අභබ්බෝසෝ තස්ස පටිච්චාදාය අභබ්බතා දිට්ඨපදස්ස උත්තා. මේ මහා සංගරත්නේ නොදැන යම්කිසි වරදක් කරනවා නම් කිංකාපිසෝ කම්මං කරෝති පාපකං මොනවා හෝ කුඩා වැරද්දක් සිද්ධ වෙනවා නම් පාපගාමී අකුසල්, අපායගාමී අකුසල් මේ සෝවාන් වූ ආර්යයන් වහන්සේලා කරන්නේ නැහැ. සතර අපායට යන අකුසල්. ඒ කුඩා කුඩා ශික්ෂාපදයක් බිඳිලා ගියොත් ඒවා ඉක්මනින්ම සකස් කරගන්නවා. ඒව නැවත සමාව ලබාගෙන ඒව සංගවන්නේ නැහැ. සංගවන්නේ නැතුව ඒව නැවතත් පිළිසකර කරගන්නවා. ඒ වරදින් නිදහස් වෙනවා ආයත සංවරයේ පිහිටනවා. ඒ ගුණය සෝවාන් වූ සංඝ රත්නය තුල පවතින ගුණයක්. ඒ සත්‍යයක් නම් ඒ සත්‍යයෙන් ඔබට යහපතක් වේවා. මේ විදිහට මහා සංඝරත්නයේ ගුණ සුවානුවාරයන් වහන්සේලාගේ ගුණ මේ ඉදිරිපත් කරන්. ඊළඟට නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රකාශ කරනවා වනාප්ප ගුම්බී යථා පුස්සිතග්ගේ ග්‍රීෂ්ම ඍතුව අවසන් වෙනකොට වසන්ත කාලය පැමිණෙනවා. ඒ වසන්තයේ පළමු මාසයේ බක් මාසයේ ඒ බක් මාසයේදී වනාප්ප ගුම්බේ යතා පුසිතග්ගේ ගස්වල අතු අග මල් පිපිලා පරිසරය අලංකාර වෙනවා ඒ ගස්වල පිපුණු ඒ මල් සමූහය වගේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළ මේ ධර්මයේ නිවනට යොමු වෙන මහ ජනතාවට නිවන් මාර්ගයේ පහදලා දෙන අනුන්ට හිතානුකම්පාව ඇතිව පරමං හිතාය සියලු දෙනාට හිත ඇතුව දේශනා කළ ධර්මයක්. ඒ ධර්මයේ හරියට අර ගස්වල අග පිපුණු මල් සමූහයක් හා සමානයි. ඒ නිසා එවන් වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ධර්මයේ පිහිටෙන් ඔබට යහපතක් සිද්ධ වේවා. වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මී ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් වරෝ ඊ타මාත්ම උතුම් ශ්‍රේෂ්ඨයි වරඤ්ඤෝ ප්‍රඥාව තිබෙන ධර්මයක් ප්‍රඥාව තිබෙන කෙනෙක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වරදෝ ඒ වගේම නිර්වාණය පෙන්වලා දෙන්නා උත්තමයේ වරාහරෝ නිවන් පිළිවෙතට අපෝ යොමු කරන්නා උත්තමයන් වහන්සේ කෙනෙක් අනුත්තරෝ ධම්ම වරං අදේශයි අනුත්තර වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා එවන් උදාාර ධර්මයක් දේශනා කළ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ සත්‍යයක් ඒ සත්‍ය බලයෙන් යහපතක් සිද්ධ වේවා. කීනං පුරාණං නමං නත්ති සංඝවං මෙන්න රහතන් වහන්සේලාගේ ගුණේ ප්‍රතිසන්දිය ලබා දෙන සියලු කර්ම කීනං සේ කරලා දැම්ම නැති කරලා දැම්ම නවං නත්ති සංඝවං පුනර්භවයට හේතු වෙන අලුත් කර්මයන් රැස් කරන්නේ රහතන් වහන්සේලා. ඒ නිසා උන්වහන්සේලා භවයට ආශාවක් ඇති කරගෙන නැහැ. තේ කීන බීජා විරුල්හිච්ඡන්දා මේ සංසාර ඉදිරියට ගමන් කරන භවයේ ගමන් කරන ඒ තණ්හා බීජයන් උන්වහන්සේලා නැති කරලා දැම්මා. ඒ බීජ උන්වහන්සේලා ළඟ නැහැ. ඒ නිසා උන්වහන්සේලා මේ සසර ගමන නිමාවටපත් කරලා යතහා යං පදීපෝ මේ පහන නිමී ගිය යම් ඉදියකින්ද පහනක් නිවි ගියා වාගේ උන්වහන්සේලා මේ සංසාර ගමන නිමාවටපත් කරලා පරිණිරවාණයටපත් වෙනවා. නිසා ඒ ගුණය ඉතාමත්ම වැදගත්. ඒ ගුණය සත්‍යයක්, ඒ ගුණයෙන් සමන්විත වූ මහා සංඝරත්නයේ ගුණය සත්‍යයක් නම් ඒ සත්‍ය වචනයෙන් යහපතක් සිද්ධ වේවා. මේ ආකාරයට තුනුරුවන්ගේ ගුණ සියල්ලක් මේ රත්න සූත්‍රයේ තුල අන්තර්ගත කරන්නේ. ඒ නිසා මේ ගුණ දැනගෙන විශේෂයෙන් සෝවාන් වූ ආර්යයන් වහන්සේ කෙනෙක් ළඟ තිබෙන ಗುಣ මේ ಗುಣ ටික දැනගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී සංයෝජන දුරු කරන්නට අපි වේයම් කරලා ඒ தත්ත්වේ සාක්ෂාත් කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. මේ රත්න සූත්‍රයේ උගන්වන මේ කරුණු තුලින් අපේ ජීවිතය සැපවත් කරගන්න ලෝතුරා සුවයට සමීප කරගන්න අපිට පුළුවන්කම ලැබේ. ඒ නිසා මේ කරුණු කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන් රතන සූත්‍රය ශ්‍රවණය කරන හැම මොහොතකම මේ ಗುಣ නැවත නැවත සිහි කරන්. ඒ ಗುಣ සිහි කරන සිහි කරන මොහොතක් පාසා මේ සෝවාන් ආර්යයන් වහන්සේ තුල පිහිටන මේ උදාර ගුණ මා තුලමා ඇති කර ගන්නවා ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උදාරතර සැනසille මමද සාක්ෂාත් කර ගන්නවා කියන මේ උදාාරතර අදිස්ථානය ඇති කර ගන්නට පුළුවන් නම් ඒ තමයි ධර්මයෙන් ලැබිය හැකි උදාාරතර සැනසෙල්ල. ඒ නිසා ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනා ඒ ගුණාංග ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා වේයම් කරත්වා කියලා ප්‍රාර්ථනා කර ධර්ම ශ්‍රවණය කළ පින්තුන් හැම දිනාට මේ උතුම් කුසලයෙන් යහපත සැපත උදා වේවා ඇති කරගත් උතුම් කුසලයේ සියලු දෙවියන්ටයි වේවා සියලු ඥාතීන්ට මේ කුසල් අයිති වීමෙන් පරලොව ජීවිතයන් සැපවත් වේවා අප හැම දිනට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙල්ල උදාකට ගන්නට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච භුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සුපින්නතුනි ධර්මදේශනාව සිදු කිරීමට වැඩමවා වදාලේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති එසමකම ත්‍රිපිටකාචාර්ය පඬිත පූජ්‍යපාද තලගල ධම්මගවේෂී ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා මේ මොහොතේදී සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබ සැමට සම්මා සම්බුද්ධ